පින්වත්නි පසුගිය දිනෙහි ඒ අභිධර්ම පන්තිය ආරම්භ කළ අවස්ථාවේදී අපි සතර පරමාර්ථයන් පිළිබඳ සංක්ෂේප විස්තරයක් කළා. ඒ අවස්ථාවේදී අප කීවා මේ ළඟට අපට ඉගෙන ගන්නට තිබෙන්නේ සිත පිළිබඳවයි. ඒ චිත්ත පරමාර්ථය ධර්මයක් වශයෙන් සැලකෙන විට එකක්. ඒ නිසා තමයි පරමාර්ථ සතරක් දක්වන තැනදී සිත එක පරමාර්ථයක් හැටියට දෙන්නේ. ඒ සිත පිළිබඳව ඉගෙන ගන්නා විට සිතේ ඇති යම් යම් ප්‍රභේද පිළිබඳව අපිට ඉගෙන ගන්නට සිදු වෙනවා. ඒ නිසා සිත පිළිබඳව තිබෙන ප්‍රභේද පළමු කොට දැනගත යුතුයි. සිත භූමි වශයෙන් බෙදා දක්වනවා හතරකට. කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියා සිත් කොටස් හතරකට බෙදේ. කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය ලෝකෝත්තර භූමිය කියලා භූමි සතරක් දැක්වෙනවා. ඒ භූමි කියන එකෙන් අපට තේරුම් ගන්න පරිදි කියන්නේ යම් ස්ථාන. එහෙම ස්ථාන භූමි හතුනක් තිබෙනවා මේ භූමි සතර පිළිබඳව කතා කරන විට දැනගත යුතුයි. කාමාවචර භූමියයි කියන්නේ නිරයාදී ඒ සතර අපායන් මිනිස් ලොවත් දෙව්ලෝ සය කියන ඒ 11 වැඩෑරුම් ස්ථානයන් තමයි කාම භූමි කියන නාමයෙන් දැක්වෙන්නේ. කාම භූමි 11ක්. සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය. ඒ කාම භූමි. රූප භූමි කියා දැක්වෙන තාම තිබෙනවා 16ක්. එයින් එකක් සිත නැති කය පමණක් ඇති අසඤ්ඤ සත්ත්ව භූමිය. එය සිත පිළිබඳව කතා කරන විට සිත් උපදනා තැනක්සේ දැනගත යුතු එකක් නොවේ. ඒ නිසා රූපාවචර භූමියේ කියා ඒ සිත පිළිබඳව කතා කරන විට කියන්නට වන්නේ රූපාවචර භූමියේ පසළොස්වක් ගැන. සිත පවත්නා භූමි 15ක් රූප භූමි අරූප භූමි කියන්නේ අරූපාවචර භක්ම ලෝක හතරක් තියෙනවා ඒ හතර අරූප භූමි ලෝකෝත්තර භූමියයි කියා එහෙම තැනක් නැහැ ලෝකෝත්තර භූමිය කියන්නේ ඒ ලෝකෝත්තර ධර්ම සමූහයමයි ස්ථානයක් නෙවෙයි ලෝකෝත්තර භූමිය යදක් වෙනවා. මෙන්න මේ විදිහට ඒ ඒ සිත් භූමි වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. ඒ නිසායි කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා වෙනකොට දක්වා තිබෙනවා. එයින් අපට පළමු කොට ඉගෙන ගන්නට වන්නේ කාමාවචර සිත් පිළිබඳ. ඉතින් ඒ වලට කාමාවචර සිත්තේ කියලා නම් කරන්නේ ඇයි කියලා පළමු කොට දැනගත යුතුයි. කාම භූමි කියා දැන දැනගත්ත ඒ 11 වැඩෑරුම් කාම භූමියයි බොහෝ ස්ථේයි ඇතිවන්නා වූ සිත. එනිසා ඒ භූමි යට අයත් සිත කියන තේරුමින් කාමාවචර සිතේ කියලා දක්වනවා. ඒකට එම කාමා වචර සිත් කියාවෙක් වෙන 54ක් තිබෙනවා. කාමා වචර සිත් 54ක්. රූපාවචරේ කියන ඒ රූප භූමි පසලොස්සේ බොහෝ සෙයින් ඇතිවන්නා වූ සිත් වලට කියනවා රූපාවචර සිත් අරූප භූමියේ බොහෝ සෙයින් ඇතිවන්නා වූ සිත්වලට අරූපාවචර සිත් අර කලින් සඳහන් කළ පරිදිව ලෝකෝත්තර භූමියයි කියා වෙනම ස්ථානයක් ඒක අවස්ථා භූමියක් ඒ ලෝකෝත්තර සිත්තේ කියන අටක් තිබෙනවා ඒවා පිළිබඳව අප පිළිවෙලින් ඉදිරියට ඉගෙන ගන්න රැදී කොට දැනගත යුතු කාමාවචර සිත් 57 ගැනයි. සිත් සියල්ලම ඒ නිසා 89ක් වෙනවා. සිත් 89ක්. එහෙම නැත්නම් තව විස්තර ක්‍රමයක් තිබෙනවා. ඒ අනුව සිත් 121ක් වෙනවා. ඒ දෙහෙලේ අප පිළිවෙලින් ඉගෙන ගන්නවා ඉදිරියේදී. බලමු කොට දැනගත යුතුව තිබෙන්නේ කාමාවචර සිත් 54 ගැන. එයින් අප කලින් දවසේ කී පරිදි අකුසල් සිත් පිළිබඳව අකුසල් සිත් තිබෙනවා 12ක්. ඒ 12 ගැනයි පළමු කොට ගත යුත්තේ. අකුසල් සිත් කියන්නේ උපදවාගත් දැනත්තන්ට ඒ කියන්නේ ඒ සිත් යම් කෙනෙකුට යම් යම් ක්‍රියා සිදු කරමින් ඇති වූ කල්හි එයින් අනාගතයේදී නරක විපාකයක් අනිෂ්ට විපාකයක් ගෙනදීමට හැකි සිත් කොටසකටයි අකුසල් සිත්ය ඒ සිත්වල උපදනා ධර්ම නිසා සිතේ ඇති වෙනවා නරක ගතියක් නරක ස්වභාවයක් ඒ ඒ නරක ස්වභාවය දක්වනවා සිත දැඩෙන ගතියෙන් පැරෙන ගතියෙන් යුක්ත වෙනවා මේ අකුසල ධර්මයන් උපදින නිසා ඒ නිසා අකුසල සිත නරක සිතක් ඒ නරක සිතින් ලබා දෙවන විපාකද නරක විපාක ඒ නිසායි මතුවත නරක විපාකයක් අරිෂ්ඨ විපාකයක් උපදවාලියේ සමත්තමක් ඇති ශක්තියක් ඇති ධර්ම සමූහයකට නැත්නම් සිත් කොටසකට කියනවා අකුසල් සිත් කියලා. කලින් දැනුම් දුන් පරිදිම අපි ඉගෙන ගත්ත පරිදිම අකුසල් ගැන පළමු කොට දත යුතු වන්නේ ඒවා පිළිබඳව දැනගත් කල්දී අපට අකුසලයෙන් වැළකී සිටින්නට පුළුවන්. ඒ නිසා ඒ අකුසල් සිත් ගැන පළමුවෙන් ඉගෙන ගන්නට ඕන. ඒ අකුසල් සිත් අතුලෙන් අකුසල් සිත් සියල්ලම 12යි. ඒනොත් පළමු කොට ලෝභ මූල සිත් ගැනයි ඉගෙන ගන්න. ලෝභ මූල සිත් තිබෙනවා අටක්. ඒවාට ලෝභ මූල සිත් කියන්නේ ලෝභය ඒ සිත්වල ප්‍රධාන ධර්මයක්ව ඇතිවන්නේ. දැන් මූලයේ කියා ඒ ලෝභයට නමක් ලැබෙන්නේ ලෝභයට පමණක් නෙවෙයි, ද්වේෂයටත්, මෝහයටත්, ඒ වගේම කුසල පක්ෂෙහි අලෝභ, අදෝස, අමෝහ කියන තුනටත් මූලය මූලය කියන නමක් දී තිබෙන්නේ ඒවා හරියට දසකට මුල එය ගස පොළවේහි පිහිටා සිටීමට උපකාර වන්නා මෙන් ස්ත්‍රිත්වල ඇතිවන්නා වූ මේ මූල නාමයෙන් දැක්වෙන ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන මේ ධර්ම ඒ චිත්ත චෛතසික ධර්මයන්ට අරමුණෙහි මනාකොට පිහිටා සිටින්නට උපකාර වන බැරි ඒවා මූල කියන නාමයෙන් දක්වන්නේ. ඒ මුල් අප අකුසල් මුල් වශයෙන් දැනගන්නවා තුනක්. ලෝභය, දෝෂය, මෝහය. ලෝභය කියන්නේ ඇලෙන ස්වභාවය. දෝෂය කියන්නේ ගැටෙන ස්වභාවය. මෝහය කියන්නේ මුලා වන ස්වභාවය. මෙන්න මේවා මේ ධර්ම අකුසල් සිත් වල තමා ලැබෙන්නේ. හැම අකුසල් සිත් වලම මේ හැම ධර්මම ලැබෙනවා නොවේ. අකුසල් සිත් 12ෙම ලැබෙන අකුසල මූලයක් තිබෙනවා ඒකයි කියන්නේ මෝහය කියලා. මෝහය හැම අකුසල් සිතකම ලැබෙන එකක්. ලෝභය හැම අකුසල් සිත්වලම ලැබෙන්නේ නැහැ. ලෝභය ලැබෙන්නේ ලෝභ මූල සිත් අටේ. ලෝභ මූල සිත් අටක් තිබෙනවා. ඒ අටෙහි ලෝභය ලැබෙනවා. එතකොට හැම අකුසල් සිත්වලම ලැබෙන මෝහයත් ලෝභ මූල සිත් අටෙහි පමණක් ලැබෙන ලෝභයක් කියන මේ මුල් දෙකම ලෝභ මූල සිත්වල තිබෙනවා. දෝෂ මූල සිත්වල වේශය කියන තරහා ස්වභාවය ගැටෙන ස්වභාවය ඒ සිත්වල උපදිනවා විශේෂ අර අකුසල් සිත් සියල්ලෙහිම ලැබෙන මෝහය ඒ ද්වේෂ මූල සිත්වල ලැබෙන බැවින් ද්වේෂ මූල සිත්වල මුල් දෙකක් ලැබෙනවා ද්වේෂ මෝහ කියන මෝහ මූල සිත් දෙකක් තිබෙනවා ඒ සිත් දෙකෙහි ලෝභය යෙදෙන්නේ නැහැ ද්වේෂයේ යෙදෙන්නේ මුල් වලින් මෝහය පමණයි ඒ සිත් දෙකෙහි යෙදෙන්නේ අන්න ඒම ලෝභ මූල සිත් අටක් ද්වේෂ මූල සිත් දෙකක් මෝහ මූල සිත් දෙකක් කියලා සියලුම අකුසල් සිත් 12ක් වෙනවා ඒ ලෝභ මූල සිත් ඒවා අතකට අටක් වෙනවයි කියලා ඒ අට පිළිබඳව ඊළඟට දකිමි. එයාට මෙහිමයි නම් කර පිළිෙන්නේ සෝමනස්ස සහගත ඉක්තිගත සම්පලිත අසංඛාරික සිත. සෝමනස්ස සහගත ඉක්තිගත සම්පලිත සසංඛාරික සිත. සෝමනස්ස සහගත ඉක්තිගත විප්‍රයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත ඉක්කිගත වික්කයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත ඉක්කිගත සම්පයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඉක්කිගත සම්පයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත ඉක්කිගත වික්කයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත ඉක්කිගත වික්කයුක්ත සසංකාරික සිත. එන්න මෙලෙසයි ඒ ලෝභ මූල සිත් අට නම් කර තිබෙනවා. දැන් ඒ ලෝභ මූල සිත්ී තිබෙන ඒ සෝමනස්ස සහගත බව, ditthිගත සම්පයුක්ත බව, අසංඛාරික බව, ditthිගත විප්‍රයුක්ත බව, උපේක්ෂා සහගත බව කියන මේ කරුණී දැනගන්නට තිබෙනවා. සෝමනස්සය කියන්නේ අරමුණක ඉදෙන නිමිති රසය විඳින ස්වභාවයට කියන නම. සෝමනස්ස. ඒ සෝමනස්ස කියන එක ඉන්නේ සුමනස්ස භාවෝ සෝමනස්සං කියලා. සුමනස්ස කියන්නේ හොඳ සිතක් ඇති දැනත්තාගේ භාවෝ බව සෝමනස්ස. ඒ නදහස් කරන්නේ දැන් හොඳ සිතක් කියන්නේ අප කියන විදිහට සතුට ඇති සිතක්. ඒ සොම්නස ඇති සිතක් කියනවා. සොම්නස කවුරු ලබන්නට කැමැති ස්වභාවය. සොම්නසයි කියන්නේ අරමුණක තිබෙන ඒ නිහිරි බව, හොඳ බව, විඳින වේදනාවට කියන නම සෝමනස්සය කියන්නේ. තේරෙන පරිදි කියනවා නම් කිව යුතු වන්නේ සතුට කියලා. ඒ සතුට කියන වචනය අභිධර්මයේ උගන්වන්නේ මා යෙදීමට නොකමැති වන්නේ සතුට කියන ඒ වචනය තවත් තේරුමක් දෙන්නට පාවිච්චි කරන නිසා. ඒ තමයි අර සෑහීම කියන එකට දෙන වචනය. සෑහීම කියන යමකින් තෘප්තිමත් වෙන ස්වභාවයට කියනවා සතුට කියලා. ධර්මයේ කියනවා ත්‍රිවිධ සන්තෝෂය. ඒකට යථාලාභ සන්තෝෂය ආදි වශයෙන් දෙන ඒ සතුට පිළිබඳව සතුට කියන වචනේ එනවා. ලදපමණින් සතුටු වීම කියලා කියන්නේ අන්න ඒ ලදපමණින් සතුටු වීමයි කියන සතුට සෝමනස්සේ සමග කෙනෙක් මාරු කර ගන්නට ඉඩ තිබෙන නිසා සතුට කියන වචනය ඒ අභිධර්මයේ උගන්වද්දී යොදාගන්නට සෝමනස්සේ වෙනුවෙන් මා කැමති නැහැ. සෝමනස්ස කියන එකේ ඒ වශයෙන්ම දතයුතු. සෝමනස්සේ කියන්නේ සොම්නස්ස. ඒක සිංහල කරලා තිබෙන්නේ සොම්නස්ස කියලා. ඒක අරමුණක තිබෙන හොඳ බව විඳින ස්වභාවය. අප කියලානේ කලින් සිතේ සිතින් අරමුණ ගන්නවා අරමුණේ තිබෙන රසය ගන්නේ සිතින් නොවේ සිත සමගම උපදනා වූ තවත් ධර්මයේ කිවි කියලා ඒ ධර්මයේ තමයි වේදනා කියන්නේ අන්නේ වේදනාව සෝමනස්ස දෝමනස්ස සුඛ දුක්ඛ උපේක්ෂා කියලා ඒ පහකට බෙදෙනවා මේ ඉන්ද්‍රිය ભેදීම් කියලා. ඒ වගේම අනුභවන ભેදය කියන්නේ අරමුණු රස විඳීම, අරමුණු රස භුක්ති විඳීම, අනුභව කිරීම කියන මේ වශයෙන් ගත්කල ඒ සෝම වේදනාව තුනකට බෙදෙනවා. සුඛ, දුක්ඛ, උපේක්ෂා කියන. දැන් මෙතන ලෝභ මූල සිත්වල දක්වන්නේ සෝමනස්ස කියන මෙයයි. සෝමනස්ස. එතකොට සෝමනස්සය කියන්නේ අරමුණෙහි ඉෂ්ඨ රසය, මිහිරි රසය ගැන ගන්නා වූ ස්වභාවය ධර්මය වේදනාව. ඒක සොම්නස් වේදනා කියලා දැනගන්න. සෝමනස්ස වේදනා. අන්නේ සෝමනස්ස වේදනාවෙන් යුක්ත විච්ඡේද සම්පයුත්තේ කීවේ දික්ටිගත කියන එකෙන් අදහස් කරන්නේම දික්තිය කියන වර්ධවා ගැනීමෙන් යුක්ත බව. දික්ටි කියා මේ සිත පිළිබඳව උගන්වන විට දික්තියෙන් දක්වන්නේ මිත්‍යා දෘෂ්ටිය. වැරදි දෘෂ්ටි, වැරදි දැකීම, වැරදි පිළිගැනීම. ඒකයි දික්ටි කියන එකෙන් දක්වන්නේ. අන්න ඒ විද්‍යා දෘෂ්ටියෙන් යුක්ත කියන එකයි විත්තිගත සම්පයුක්ත කියන්නේ. අකුසල් සිත සෝමනස්ස සහගත විත්තිගත සම්පයුක්ත. වරදවාගත් දෘෂ්ටියෙන් යුක්ත. වැරදි දෘෂ්ටියෙන් යුක්ත. සිතක් වන කලී ඒක විත්තිගත සම්පයුක්ත. ඒක තව පැහැදිලි කරන්න අම්මා. ඊළඟට අසංඛාරික කියන්නේ කාගේවත් ඇනවීමක් නැතිව තමා හෝ තමාගේ සිත මේ හැකී තිබෙන පැකී තිබෙන අවස්ථාවකදී කරුණසලකලා උත්සාහවත් කරගන්නේ නැතිව එහෙම නැත්නම් අනුන් විසින් උත්සාහවත් කරවීමක් නැතිව තියුණුව ඉදීම වාගේ ඇතිවන්නා වූ සිතකයි අසංඛාරික කියලා කියන්නේ අසංඛාරික දැන් සෝමනස්ස සහගත වන්නේ සිතයි. ලැබෙන අරමුණේ සිතේ අරමුණ තමා සැලකෙන පරිදි හොඳ එකක් නම් තමා කැමති වෙන එකක් නම් තමාට ඉෂ්ට අරමුණක් නම් ඒ හැම අරමුණක්ම ස්වභාවයෙන්ම ඉෂ්ට නිසා තමා එය ඉෂ්ට ලෙස ගන්නවත් නොවේ සමහර සමහර අරමුණු ස්වභාව වශයෙන් අනිෂ්ට අවිහිරි හොඳ දෙයක් නම් නොවේ ඒ කෙනෙකුට එය ඉෂ්ට දෙයක්සේ ගන්නට පුළුවන් ඒකට කියනවා පරිකල්පනය කියලා පරිකල්පනය කොට තමා සලකා ගන්න වශයෙන් කියලා හොඳයි කියලා එහෙමත් වෙන්නට පුළුවන් දැන් ඉතාම නරක ක්‍රියා කරන දී කරන වැරදි කරන එහෙම කෙනෙක් තවත් එවන් කෙනෙකුට බොහෝම හොඳ කෙනෙක් කියලා ඉෂ්ටසේ ජනතාව දකින්නට පුළුවන්. අන්න ඒ වගේ. ඒ වගේ අරමුණ ස්වභාව වශයෙන්ම අනිෂ්ට වූත් කෙනෙක් ඒ ඉෂ්ටසේ ගන්නට පුළුවන්. තවත් ස්වභාවයෙන්ම ඉෂ්ට දෙයක් අනිෂ්ටසේ ගන්නට පුළුවන්. ඒ එවන් කවර අරමුණක් වුවත් ඉෂ්ට වශයෙන් සැලකලා එය අරමුණු කරන කල්ලි නැත්නම් ඉෂ්ඨා රම්මණයක් සේ ගන්නා කල්ලි. එයින් මතුවන්නේ ඉෂ්ඨ රසයක්, මිහිරි රසයක්. අරමුණ ගැනීමත් සමගම සිතින් ඒ අරමුණ ගැනීමත් සමගම ඒ අරමුණේ වූ ඒ රසයක් ගන්නවා සිතත් සමග උපදනා වේදනාව. දැන් මේ අවස්ථාවේදී සෝමනස්ස වේදනාවයි කියන්නේ අන්න එබඳු ආරම්මණය රසය මිහිරි රසය ගණනින් උපදනා වූ වේදනාව. ඒක සෝමනස්ස. දැන් අපි ඒකයි සාමාන්‍යයෙන් කියන බොහොම සතුටු උනායි කියලා කෙනෙක් කියන්නේ මම ඉන්නේ බොහොම සතුටටපත් වුණා කියලා කියන කරුණවලදී ඔය සොම්නස තමයි බොහෝ සෙයින් සතුට කියලා අය පාවිච්චි කරන්නේ. ඒකට අරමුණක් පිළිබඳව හේම සෝමනස්සය උපදිනවා. ඒ අරමුණ ගනිමින් මේ සිත ඇතිවන විට තම වැරදි දෘෂ්ටියක පිළිදායි අරමුණ ගන්නෙ. ඒම අවස්ථාවලදී සිත දික්ඛිගත සම්පයුක්තයි කියන්නේ. කොහොමද දැන් අපි ඒකද නිදර්ශනයක් ගන්නට ඕන අපි කියන මේවා අකුසල් සිත් කියලා අකුසල් සිත් නම් ඒවා උපදින්නේ අකුසල ක්‍රියාවන් සිදු කරන විට. අකුසල ක්‍රියාවන්හි යෙදෙන විට. ඒ අකුසල ක්‍රියාවන්හි යෙදෙන විට කියවම ඒ යෙදීම කයින් වන්නටත් පුළුවන්, වචනයෙන් වන්නටත් පුළුවන්. ඒ කය වචන දෙකේ සම්බන්ධය නැතිව බුදු සිතින්ම වන්නටත් පුළුවන්. අපි ඒක දන්නවනේ. සිතින් මේ සිතින් සිතේ නිසක අකුසල් උපදින්නේ වෙන කොහේවත් නොවේ. නමුත් ඒ සිත ඇතිව තමා අපි ක්‍රියා කරන්නේ. අපේ ක්‍රියා කායික ක්‍රියා පිටනවා, වාචික ක්‍රියා පිටනවා. ඒ කායික වාචික කියන මේ දෙකටම අයත් නොවන බුදු මානසික ක්‍රියා. ඒ නිසා තමයි කර්ම ద్వාර තුනක් ගැන අප කතා කරන්නේ. කාය කර්ම ద్వාරයේ වාක් කර්මද්්වාරය, මනෝ කර්මද්්වාරය. මෙන්න මේ කවර ద్వාරයකින් වුවත් අකුසලයක් සිදු වෙනවා නම් ඒ අකුසලය වන්නේ මේ අකුසල් සිත් ඉපද. එහෙම නැතුව වන්නට බෑ. මේ අකුසල් සිත් උපදින. එතකොට මේ ක්‍රියා සිදු කිරීමේදී අකුසල් සිත් උපදින. දැන් අපි නිදර්ශනයකට ගනිමු. කෙනෙක් මේ සිතට සම්බන්ධ වූ අකුසලයක් පිළිබඳව මම කියන්නේ සොරකම් කරන සොරකම් එතකොට ලෝභය මූල සිතක් මේක කෙනෙකුට යම් කිසිවකුගේ වස්තුවක් පිළිබඳව ආශාවක් ඇති වෙලා ඒ වස්තුව තමා ගන්නවා ඔහුගේ අනුදැරීමක් කැමැත්තක් නැතිව ඒ ගන්නා තැනැත්තා ඒ අවස්ථාවේදී තමා සලකනවා නම් මේ අරමුණ තමාට බොහොම ප්‍රිය මනාප අරමුණක් සේ ගන්නවා ඒක ප්‍රිය මනාප අරමුණක් නම් ඒ ප්‍රිය මනාප අරමුණ පිළිබඳව ඔහුට ඇතිවන්නා වූ සිතේ උපදින්නේ අප දැන් ටිකකට කලින් කී ඒ සොම්නස් වේදනාව. ඊළඟට ඔහු සලකනවා නම් මේ කරන ක්‍රියාව මේ වස්තුව අයත් වන්නේ බොහෝම මිල මුදල් පිරෙන ධනවතෙකුට. ඔහුගෙන් මේ ඉතා සුළු දෙයක් මා ඔහුගෙන් කැමැත්ත නැතිව ගත්තට සිදුවන පාපයක් නැහැ. ඒකේ ඇති වරදක් නැහැ. කියා වැරදි දෘෂ්ටියකින් යුතුව ඒ තරත්තා කවුරුවක් කරන ලද පෙළඹීමක් නිසා නොවේ. ඒ වගේම තමාත් මේක කරම්දෝ නොකරම්දෝ කියා පසුබෑමක් වී පසුව උත්සාහවත් කරගෙන නොවේ. ඔබට ඒ වස්තුව පිළිබඳව ඇති වුණු ආශාව නිසා අර වැරදි ඒ දෘෂ්ටියකට දිහිතා තියුණුව තියුණු ලෙස හුට හටගත් ඒ සිතින් ඒ සොරකම කරනවා නම් අප කලින්ම සඳහන් කළ සෝමනස්ස සහගත දික්තිගත සම්පජිත අසංඛාරික සිතයි ඔවුන්ට උපදී. දැන් ඒක අපිට කියන්න හැකි ඒ දේව සොරකම් කිරීමට ඔහු මුලින් එතරම්ම පෙළදීමක් නැත්නම් උත්සාහයක් එකවරටම ඇති උත්සාහයක් නෙවේ ඔහු ටිකක් පසුබෑලා මේක කරන්දෝ නොකරන්දෝ කියා සිතලා තමාව උත්සාහවත් කරගෙන එහෙම නැත්නම් තවත් කෙනෙකු විසින් කරන ලද ඇනවීමක් නිසා ඒ හොරකම කරනවා නම් අර විදිහට වැරදි දෘෂ්ටියෙන් පිටක්. එනික උට උපදින්නේ සෝමනස්ස සහගත, දික්ඛිගත, සම්පයුක්ත, සසංඛාරික සිත. අර ඇලවීමක් ඇතිව කරපු මේ සසංඛාරික සිත. අනේ විදිහට මේ කර්ම කියන විට යම් කිසිවකට සම්බන්ධ කොට තේරුම් ගැනීමට උත්සාහ කරන්නට ඕනයි. ඊළඟට සෝමනස්ස සහගත දික්ඛිගත විප්පයිත් අසංඛාරික සිත. සෝමනස්ස සහගත වීම අරමුණේ ඇති ඉෂ්ඨබව නිසා සෝමනස්ස සහගත වීම. ඊළඟට දික්ඛිගත විප්පයිත් උනේ ඔහු සලකන්නේ නැහැ මෙසේ මේ තනත්තාගේ දී ගැනීම වරදක් නොවේ කියලා. ඔහු පිළිගන්නවා ඔහුගේ පිළිගැනීමක් තිබෙනවා මේ තමා කරන ක්‍රියාව වැරදි ක්‍රියාවක්. නරක ක්‍රියාවක්. පාප ක්‍රියාවක් කියන බව ඔහුගේ පිළිගැනීම. ඒක නැත්නම් ඒක තේරෙක් කෙනාගේ ගැනීම වරදක් නැtei කියලා ඒක දිගේ පිළිගැනීමක් නෙවෙයි ඔහු පිළිගන්නේ. ඔහු දන්නවා මේක වරදක්. අනේ වරදක් බව පිළිගන්නා නිසා ඒ වරදක් බව නොපිළිගන්නා ස්වභාවය කියන දෘෂ්ටිය ඔහුගේ සිතේ උපදින්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය, දිට්ඨි කියන ඒ ක්ලේශය, ඒ අකුසල ධර්මය උපදින්නේ නැහැ. ඒකයි කිච්චකට විපරිණත කියන්නේ. අසංඛාරික සසංඛාරික ભેදය අර කලින් කී පරිදිමයි. තියුණු ඇතිවන්නා වූ සිත කාගේවත් නෙවීමක්, ඔබ Tamanගේ උත්සාහවත් කර ගැනීමක් නැතිව තියුණු ඇතිවන්නා වූ සිත අසංඛාරික වන අතර මෙහෙයීමක් ඇතිව ඒ උත්සාහවත් කරවීමක් ඇතිව ඇලවීමක් ඇතිව ඇතිවන්නා වූ සිත උපදිනා වූ සිත සසංඛාරක වෙනවා. එනේ ඉරේ සෝමනස්ස සහගතේ යන බව. මේ සෝමනස්ස සහගත සිත් පිළිබඳ. ඒ බඳු හතරක් තිබෙනවා. ඒ හතරෙන් දෙකක් දික්ටිගත සම්පයුක්තයි දෙකක් දික්ටිගත විපජිතයි. ඒ කියන්නේ දෙකක් දෘෂ්ටියෙන් යුක්තයි විද්‍යා දෘෂ්ටියෙන් යුක්තයි දෙකක් විද්‍යා දෘෂ්ටියේ යෙදෙන්නේ නැහැ ඒ දෙකක් අසංඛාරිකයි ඒ වගේම දෙකක් සසංඛාරිකයි ඒ හතරම සෝමනස්ස සහගතයි ඒකේ සෝමනස්ස සහගත වූයේ අරමුණේ තියෙන ඉෂ්ඨකම නිසා Taman ඉෂ්ඨ වශයෙන් සලකන නිසා Tamanට හොඳ අරමුණක් මිහිරි දෙයක් සේ තමා ඒ ගනු ලබන නිසා ඒ නිසායි සෝමනස්ස සහගත වූයේ ඉතිගත සම්පයුක්තහ විපයුක්ත වූයේ එකී කර්ම අනුව අසංඛාරික සසංඛාරික වූයේ තියා. ඊළඟට රෝග මූල සිත්වල ඉදෙනවා උපේක්ෂා සහගත ඉතිගත සම්පයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත උපේක්ෂා සහගත ඉතිගත විපයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත කියලා සිත් හතරක්. එතන උපේක්ෂා සහගත කියලා සෝමනස් වෙන්නේ උපේක්ෂාවෙන් කියන්නේ සොම්නසක් නොවන දුම්නසක් නොවන මධ්‍යස්ත වේදනාව මධ්‍යහත් වේදනාව ඒක සොම්නසට වැටෙන්නේ නෑ දුම්නසට වැටෙන්නේ ඒ බින්දනයක් තිබෙනවා ඒ බින්දනය උදු විදීම ඒක උපේක්ෂා හරියට මධ්‍යස්තව යමක් දෙස බලන්නා මේ එක පැත්තකටවත් වරදීමක් නැතිව ඒ විදිහට ඇතිවන්නා වූ විදීමටයි උපේක්ෂා වේදනාවෙන් කියන්නේ. අනේ උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූද ලෝභ මූල සිත් උපදිනවා. කියන්නේ ඒ විදිහේම සොරකම් කරන අවස්ථාවකදී ඒ අරමුණ තමා ඉෂ්ට දෙයක් මේ ගන්න බැරි. ඒ අරමුණ තමාව සොන්නසට පමුණවන්නට තරම් කොහොනා ඉෂ්ට රසයක් මතුවන අරමුණක් නෙවේ. ඒ නිසා හෙතම ඔහුට ඒ අරමුණ ගනිමින් උපදනා වූ සිතේ ඇතිවන්නා වූ වේදනාව සොම්නසක් නොවන දුම්නසක් නොවන මදමත් වේදනාවක් වන්නේ නම් ඒකටයි කියන්නේ උපේක්ෂා වේදනාවයි. උපේක්ෂා දිච්චිගත සම්පයුක්ත දිච්චිගත විප්‍රයුක්ත කයි තී කර්මවන්ව තේරුම් ගන්නට ඕනේ ඒ වගේමයි අසංඛාරික සසංඛාරික දෙය. දැන් අපි තවදුරටත් සැලකිය යුතු වන්නේ ඒ සෝමනස්ත සහගත බව හා උපේක්ෂා සහගත බව වතහා ගැනීම අමාරු කරුණක් නෙවෙයි. ඒක අපට අපට ඒ අවස්ථාවලදී ඇතිවන්නා වූ සිත් අංග වද ටිකක් සැලකීමක් වුණා. තේරුම් ගන්නට පුළුවන් වෙනවා. අපි ජීවත් වන කාලය තුලදී එක දවසකට කොයිතරම් සොම්නස් වේදනාවෙන් යුක්ත සිත් අපට උපදිනවද? මධ්‍යස්ථ වේදනාවෙන් යුක්ත සිත් උපදිනවද කියලා තරමක් හෝ තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ පිළිබඳව සැලකීම ඒ අපි කලින් සඳහන් කළ සොරකම් කිරීමේ අකුසලය සිදුවන අවස්ථාවලදී පමණක් උපදලා සිත් කොටසක් නොවේ. ඒ ලෝභ මූල සිත් උපදින්නට හැකි තවත් අකුසල කර්මයන් සිදු කරන අවස්ථාවලදී. ඒ දැන් සොරකමේ කියන කර්ම හතයක් වෙන අකුසලයක්. ඒ වගේ කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කතා කිරීම, අභිජ්ජා කියන විසම ලෝභය, අභිජ්ජා විසම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය කියන ඒ අකුසලයන් මේ ලෝභ මූල ditthිගත සම්පදිත සිත සිටින් කරන්නට පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් ඒ ක්‍රියාවන්ගේ අකුසල ක්‍රියාවන් සිදු කරන විට තමා විද්‍යා දෘෂ්ටියෙන් යුතුව නම් ඒ අකුසල ක්‍රියාවන් සිදු කරන්නේ එවිට එතනට මේ කියන ලද ලෝභ මූල විත්තිගත සම්පයුක්ත සිත් උපදින්නට පුළුවන් උපදිනවා ඒක අර අසංකාරික සසංකාරික ආදී විදේදය ගන්නට ඕනේ. දික්ඛිගත සම්පයුක්ත වෙන්නේ මිත්‍යා දෘෂ්ටි ඇතිකල් නැතිවම. අකුසලේ නිසා දික්ඛිගත සම්පයුක්ත වෙනවා නෙවෙයි. ඒ අකුසලය වරදක් නොව නොවනසේ දකින්නවා නම් මේ දැනත්තා. එනිසනම් සලකන්නේ. එවිටයි දික්ඛිගත සම්පයුක්ත වන්නේ. වරද බව දැනගෙන නම් එතන කරන්නේ ඒ දැනගත්ත නිසා ඔහුට සම්‍යක් දෘෂ්ටියක් ඇතිවෙලා උපදිනව නෙවෙයි. ඒ වරද බව දන්නා බැවින් ඔහුට මිත්‍යා දෘෂ්ටිය එන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් වැරදි කරන විට වරද බව දැනගෙනම කරනවා. එහෙම කරන අවස්ථාවලදී මිත්‍යා දෘෂ්ටියෙන් තොරවයි කියයිට ඒ සිත් උපදින දිට්ඨිගත විප්‍රයුක්ත සිත්. නම් දිට්ඨිගත සම්පයුක්ත සිත් උපදින්නේ වැරද්දක් නැත කියා සලකනවා. ඒකෙන් සිදුවන වරදක් නැත ඒකෙන් කර්මයක් විපාකයක් නැත ඔය ආදී වශයෙන් අර ඇත්ත ඇතිසේ දකින්නේ නැතුව ඒ වරදවා ගන්නවා අන්න ඒ වරදවා ගැනීමත් සමග උපදින ආවිසික තමයි විත්තිගත සම්පයුක්ත වායි එතකොට වරකම් කිරීම ලෝභයෙන් කෙරෙන අකුසලයක් මේ අවස්ථාවේදී අපි ඒක ලෝභයෙන් කියලා ගන්නවා ඊළඟට කාම මිත්‍යාචාරය ලෝභයෙන්ම සිදුවන වරදක් ඒක. ලෝභය. බොරු කීම මේ අවස්ථාවේදී අපි ලෝභයෙන් සිදුවන වරදක් එක්ක ගන්න. තව බොරු කීම වෙනත් හේතු නිසා උපදින්නට පුළුවන්. මෙතෙන්දී ලෝභයෙන් සිදුවන වරදක්සේ අපි සලකනවා. කියන්නේ Tamanට ලැබෙන වාසිය සලකාගෙන කෙනෙක් බොරු කියත හැකි. ඒ ලාභ ලෝභ කම් නිසා. මෙතේ ලෝභයෙන් කරන බොරු කීමක්. ඒ වොත් කීමද වරදක් නොයි කියලා සැලකනවා නම් සමහරව එහෙම හිතනවා. එහෙම ප්‍රශ්නක් තමයි ඇතන අවස්ථාවේ. තමා ළඟ තිබෙනවා මිල මුදලක් තවත් කෙනෙක් ඒකෙන් යමක් යම් කොටසක් Tamanගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එහෙම අවස්ථාවලදී තියෙන බව දැක්කොත් නොදී ඉන්නට බැරි නිසා Taman ළඟ නැහැ කියනවා. නැහැ කියලා ඒක එහෙම කීවත් වරදක් නැtei කියලා හිතනවා. අන්න ඒව හිතුවොත් කෙනෙක් තමාලක තිබෙන දෙයක් තමාලක නැtei කියනවා නම් ඒ නැtei කියන එකේ වරදක් නැtei කියලා තමා සිතනවා නම් ඒ අවස්ථාවේදීද තමන්ට උපදින්නේ මේ ලෝභ මූල ditthිගත සංපයුක්ත අකුසල සිත අකුසල සිත එතකොට එතෙන්දී අකුසල සිතෙන් කෙරෙන්නේ කුමක්ද බොරු කීමක් වුවක් කියනවා. අනිත් ඇත්තත් ඒක පිළිගත්තාම Taman දුරු කීමට ඒ ඒකාන්තයෙන් මාස් වෙනවා. අනේ වගේ අවස්ථා පිට දුරු කීම. ඒ කේලම් කීමත් කේලම් කියන්නේ දෙදෙනෙකු බිඳුවන්නට ඒ බිඳුවීමට බොහෝ විට තරහව හේතු වෙනවා. සමහර විට ලෝභයක් හේතු වෙනවා. කෙනෙකුගේ එක්කෙනෙකුගේ ප්‍රසාදය තමා කෙරෙහි වඩා ඇති කර ගැනීමේ ආශාවෙන් කෙනෙක් ඒවා කියනවා වෙන්නට පුළුවන්. ඒක අවස්ථාවලදී ඒ තනත්තාට ඒ ලෝභ මූල සිතක් උපදින. කේලාම් කියන තවස වචන කීම නම් ලෝභේන්ද්‍රයේ කියන්නේ ඒක තහසුතුමයි. කිස් වචන කතා කරන්නේ. බොහෝ දෙනෙකුට වලකින්නට බැරි අකුසලයක් තමයි ඒක. කාටවත් වැඩක් නැති. කියන තමන්ට අහන අමුත්‍යා කිසිදු වැඩක් නැති කතා. කරමින් සිටින එක. ඒකයි විශ් වචන කතා කිරීම කියන්නේ නිර්ර්ථක වචන. ඒ වාද එහෙම කියන එක නම් ඒකේ මොකද්ද තියෙන වරද? ඒකේ වරදක් නැtei කියලා සලකතොත් එතන ඉතිගත සම්ප්‍රයුක්ත සිතක් උපදින්නේ. ඉතින් ඒ වුන් කියන මේ විශ් වචන කතා කරමින් ප්‍රීතිවන අවස්ථාවලදී බොහෝ සෙයින් උපදින්නේ සෝමනස්ස සාගත ඒක වරදක් නැtei කියලා සලකනවා නම් දිට්ඨිගත සංස්කෘත අසංඛාරික කුසල් සිත්. අපි මේ විදිහට තේරුම් ගන්නට ඕන. ඒ ඒ ඊළඟට උපේක්ෂා සහගත. දැන් මේ අවස්ථාවවලදී නම් කෙනෙකුට නිතර කියලා පුරුදු කෙනෙකුට ඕම් දිගේ කතා විතර කර පුරුදු කෙනෙකුට ඒකෙන් Taman ලබන තරම් ආස්වාදයක් නැහැ. ඒකෙන් ලබන ඒකෙන් තමන්ට මේ ප්‍රියමනාප ඉෂ්ට අරමුණක්සේ තමන් ඒකෙන් සොම්නසටපත් වීමත් නැහැ. ඒ පුරුදු පරිදි දිගටම ඒ විදිහේ කතා කර. එහෙම කෙනෙක්ට දැන් උපදින්නට පුළුවන් උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත හෝ විපයුක්ත ඒකයි ඒ තමාට ඇතිවන දෘෂ්ටියට අනුව කොහොම හරි අකුසල් හතක් තිබෙනවා ඒක නම් කතා කරන්න සොරකම් කිරීම කාම මිත්‍යාචාරය බොරු කීම කේලම් කීම හිස් වචන කතා කිරීම අවිද්‍යාව කියන ඒ දැඩි ලෝභය විෂම ලෝභය මිත්‍යා දෘෂ්ටිය කියන මේ හත ඒවා කර්මපත හතක් අකුසල කර්මපත හත ලෝභ මූල දික්ඛිගත සම්පයුක්ත සිත් හතරින් සිදුවෙන්නේ ලෝභ මූල දික්ඛිගත එතකොට සෝමනස්ස සහගත දික්ඛිගත සම්පයුක්ත සංඛාරික සංඛාරික උපේක්ෂා සහගත දික්ඛිගත සම්පයුක්ත සංඛාරික සංඛාරික කියන නිසා තමයි අර විද්‍යා දෘෂ්ටියක් ඊට ඇතුළත් වෙන්නේ. විද්‍යා දෘෂ්ටිය කර්මපත්‍යයක්. ඒ කර්මපත්‍ය වන විද්‍යා දෘෂ්ටිය උපදින්නේ දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිටි. කෙනෙක් දැන් අවසන් කරනවා නම් කෙනෙක් හිතනවා නම් ලෝකයේ දෙවියෙකු විසින් මවපු එකක් නෙවෙයි. ඒ දෙවියෙකු විසින් මවන ලද්දක්සේ ලෝකයේ කෙනෙක් පිළිගන්නවා නම් ඒ පිළිගැනීම වැරදි පිළිගැනීමක් ඒක දෘෂ්ටියක් විද්‍යා දෘෂ්ටියක්. එතකොට මේ පිළිගැනීම ඇතිවන්නා වූ සිත කුමක්ද? විචිගත සම්පයුක්ත සිත. ඒක මේ ලෝභ මූලයෙන් ලැබෙන සෝමනස්ස හෝ උපේක්ෂා සහගත හෝ විචිගත සම්පයුක්ත සිත. එහෙම අවස්ථාවලදී උපදින. එවැගේම කර්මයක් තිබෙනවා කර්ම ඵලයක් තිබෙනවා. කෙනෙක් හිතනවා නම් එහෙම කර්මයි කර්ම ඵලයි කියලා දෙයක් නැtei කියලා ඒ ඔහුගේ විද්‍යා දෘෂ්ටිය. ඒ විද්‍යා දෘෂ්ටිය උපදින්නේ මේ උපදිනකොට ඇතිවන්නා වූ සිත මේ ධිට්ඨිගත සම්පයුක්ත සිත. ධිට්ඨිගත සම්පයුක්ත සිත. ඒකට අනිකුත් අකුසලයන්හිදී ඒ ධිට්ඨිගත බවත්ය දෙනවා. දැන් අර ජීවේ බුදු මිත්‍යා දෘෂ්ටිය උපදවා ගන්න අවස්ථාවලදී උපදන්නා වූ සිත් ගැන. ඒ ඒ ඒ සිත් උපදවාගෙන යම් විද්‍යා දෘෂ්ටිකේ ක්‍රියාවන් සිදු කරනවා. ඒ ක්‍රියාවන් සිදු කරන විට ඒ ක්‍රියා සිදු කිරීමට පිරෙන්නේ ద్వාර තුනයි. කය වචන සිතයි කියන තුන් දොරනේ. ඒ කයින් කෙනෙක් විද්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක කරන අවස්ථාව පිළිබඳ අපි ගනිමු. සර්ව බලධාරී මේ දෙවියන් වහන්සේ කියලා ඒ දෙවියන් වහන්සේට පිළිම සඳහා මල් පහන් සුවඳ දුන්නා තමන්ගේ අත ආදිය මේ යොදාගෙන ඒවා පූජා කිරීම ආදී කටයුතු වල ඉතනත්තා යෙදෙනවා එතකොට උන්ට ඒ නිත්‍යා දෘෂ්ටි යෙන් යුක්ත වූ අක්ෂල් සිත උපන් ඒ අක්ෂල් සිතින් යුතුව කලේශමක්ද මේ ක්‍රියාව පිළිදී ක්‍රියාව ඒ ක්‍රියාවට තමන්ගේ භයයි යොදා ගන්න. භයයි යොදා ගන්න. නමුත් සිත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූ සිත. ඒකේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් යම් සිත. ඒ සිත හැම විටම ලෝභ මූල සිත. ද්වේෂ මූල, මෝහ මූල කියලා ගන්න සිත්වල ඒ මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය යෙදෙන්නේම ලෝභ මූල සිත. දැන් ඒ ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. ඉතින් අනිත් අකුසල අකුසල් කියන්නේ අර ලෝභ මූල සිතින් කෙරෙන අකුසල. අනිත් ඒවා ගැන නෙමෙයි. ඒ හත්. ඒකට මිත්‍යා දෘෂ්ටි අත්හරින්නට වෙනවා අනිත් අකුසල් සිත් හතර ගැන කියන්නේ. ඉතිගත විපීත අකුසල් හතරක් කියනවනේ. ඒක ගැන කතා කරන විට කියන්නට වෙන්නේ අකුසලයන් හයක්. මිත්‍යා දෘෂ්ටිය අත්හැර අකුසල් හය. ඒ කර්මපතයි. ඉතින් ඔය කර්මපත පවණක් නෙවෙයි අපට උපදින්නේ මේ අකුසලයන් අකුසල් සිත් උපදිනවා. ඒ වෙනුවෙන් අපට හැම හැම අකුසල් සිතක්ම අපට උපදනා හැම අකුසල් සිතක්ම කර්මපතයක් වෙනවයි කියලා ඒක වැරදි. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ කර්මපත වශයෙන් දැක්කේ නේද අකුසල කර්ම දක්වලා තිබෙනවා. අකුසල කර්මපත 10ක් තියෙනවානේ. ඒවා නොවන අකුසල් පිටනවා තව. අකුසල් සිත් උපදින අවස්ථා පිටෙනවා. අපි ගනිමු. අපට ලැබෙන ආහාරය. ආහාරය රස රස වලින් යුක්ත වූ ආහාරයක්. ඒ ආහාරයේ පිළිබඳව අපට ඇතිවන්නේ නම් යම් හේතයක්. හේතයක් කියන්නේ කිජුකම. මේ අවස්ථාවේදී බොහෝම ආශාවකින් යුක්තව ඒ ආහාර කොටස තමන් භුක්ති විඳිනවා. සමහර කිව්වෙමනේ කරන්නේ. ඒ අවස්ථාවේදී ඒ ගැන කතා කර කර ඒකේ තියෙන රස කී කියා බොහෝම ප්‍රීතියෙන් සම්නතින් ඒ ආහාර අනුභවෙහි යෙදෙන්නේ. එවිට උපදනා වූ සිත ලෝභ මූල ඒ සෝමනස්ස සහගත තමන් සමහර විටක හිතා ගන්නවත් වෙන්නට පුළුවන් ආහාර ගන්නා විට ඒ ඇති රස බව සලකමින් සලකමින් ඒ ගැන ආශාව උපදවාගෙන මේ ආහාර ගැනීමේ ඇති වරද මොකක්ද කියලා හේතුව මිත්‍යා දෘෂ්ටියකින්ද යුක්තව ඒ ආහාරය මුක්ති විදිය. එතකොට ditthිගත සම්පයුක්ත සෝමනස්ස සහගත වූ ditthිගත සම්පයුක්ත වූ සිතක් මේ ආහාර ගැනීම ක්‍රියාව සිදු කරද්දී Tamanට උපදිනවා. ඒ නිසා ඒ වගේ කර්ම වලදී මේ සිත උපදින බව අප තේරුම් ගෙන තිබුණා. ඒ සිතට අවස්ථාවක් නොලැබෙන පරිදි තමන්ගේ ක්‍රියා යොදා ගන්නට පුළුවන්. කොමනක්ද? එන අපි කරකට දෙකට කන්නාඩිය මෙතන කිසි මුහුණ බල බලා තමන්ගේ තිබෙන රූපාලංකාරය ගැන සතුටු වෙමින් ඒ පිළිබඳව ඇලෙමින් සමාස්කාරයෙන් ගැටෙනවා ඒවත් තියෙනවා. ඒ මේ තමන් සැරසෙන අවස්ථාවේ එහෙම අවස්ථාවලදී මොන සිද්ද උපදින්නේ කියලා බලන්න. ඒ උපදින්නේද මේ ලෝභ මූල සිද්ද. විද සොම්නස්තහගත නම් ඒක තමන් ඒ අවස්ථාවේදී තමන්ගේ ඉෂ්ට අරමුණක් ගැනයි මේ සලකන්නේ. සමහර විට මධ්‍යස්ථ වේදනාව උපදින්නත් පුළුවන් ඒත් ලෝභය නැතුව මේ ලෝභය ඇති ආහාර ගැනීමේදී සැලසීමේදී බොහෝ විට කතා බහ කිරීමේදී අන්‍යයන් සමග කතා බහ කිරීමේදී මේ යම් කිසිවක් බැලීමේදී බොහෝ දෙයක් ඇසීමේදී බොහෝ දේවල් අපි අසනවා අසන්නේවත් මොකක්ද යුතුයද අසන්නට හිතෙන්නේ අසන්නේ ලෝභයෙන් යුතුව ඒ අසාගෙන සිටින විට ඒ අසන දේ තමා උකහා ගන්නා ඉෂ්ට ආරම්භන රසයගෙන සෝමනස්සේ උපදින අතර ඒන් තමන් ලැබෙන ආස්වාදය නිසා එහි ඇලෙන බවක් ඇති වූ මොහොත් එවිට ඇතිවන්නේ ලෝභය අනේ නිසා බොහෝ දේවල් අසනකොට දකින විට ඒ ආග්‍රහණය කරන විට දසුවදාදී ආග්‍රහණය කරන විට රස දැනගන්නා විට කයෙහි ගැටෙන දේවල් තමන්ට දැනෙන විට ඒවා කිසිවක සම්බන්ධයක් නැතිවුවා කොහේ සිත සිතා යමක් පිළිබඳව ඉන්නා විට එකක් පිළිබඳව නෙවෙයි නොයෙක් දේවල් පිළිබඳව සිතනවා. එහෙම අවස්ථාවලදී බහුල වශයෙන් මිනිසුන්ට උපදනා වූ සිත් කොටස තමයි මේ ලෝභ මූල සිත්තේ කියන්නේ. අනේ නිසා ලෝභ මූල සිත ගැන හොඳට තේරුම් ගන්නට ඕන. ලෝභයට. දැන් ඒ අපි දැනගත යුතු කාරණයක් වත් විශේෂයෙන් සම්පින්දනයක් හැටියට. මේ කියන ලද කරුණු සම්පින්දණය කොට සලකා ගන්නා කල්හි සෝමනස්සේ කියන්නේ අරමුණේ ඉෂ්ඨ රසය ගනිමින් උපදනා වූ වේදනාව ඒ සිතක ලැබෙන ධර්මයක්. වේදනාවේ කියලයි ඊට නම් කරන්නේ. ඒකයි සෝමනස්ස වේදනා. කියන්නේ කීයේ වරදවා දැකීම, ඉති කියන වචනේ තේරුම දැකීම කියන එක. පිටරගන්නේ වරදවා ගැනීම. හරි ලෙස දැකීම නෙවේ. වැරදි ලෙස දැකීම. ඇත්ත නැතිසේ නැත්ත ඇතිසේ දැකීම. පව පිනක්සේ පින පවක්සේ දැකීම. එහෙම නැත්නම් මෙතන පවක් පිනක් ඇත්තේව නැtei කියා දැකීම. අන්න ඒ වර්ධවා දැකීම. ඒ වර්ධවා දැකීමෙන් යුතුය නම් යම් ක්‍රියාවක් තමා සිදු කරන්නේ ඒ සිදු කරන අවස්ථාවේදී තමා මේ දික්තිගත සංපයුක්ත වීම වන්. දින්නේ කියනවා උසිත දැන් දැන් කෙනෙකුට කවුරුවත් දක්නිට ලැබෙනවා. ඒ දක්නිට ලැබුණු හැටි ඒක ඒ දකින්නට ලැබුණු අරමුණ බොහොම තමයි ඉෂ්ටයි ප්‍රියයි මනාපයි ඒ අරමුණේ Taman ඇලෙනවා. ඇලීම් වශයෙන් මේ අරමුණ ගන්නෙ. කවුරුත් තමාව ඒ සඳහා යෙදෙව්ව නෙවෙයි, තමාට අනකලා නෙවෙයි, තමාව උනන්දු කෙරෙව්ව නෙවෙයි. ඒ වගේම තමා පසුබෑහෙන්න පසුබෑහෙන්න පස්සේ තමා උත්සාහවත් කරගෙන ඉදිරිපත් වුණත් නෙවෙයි. එහෙම අවස්ථාවක් නම් තමන්ට ඇතිවන්නේ අසංඛාරික සිතක්. එහෙම අසංඛාරික සිත අපට කොයි තරම් උපදිනවද කියලා තේරුම් ගන්නට පුළුවන් මේ අවස්ථාව පිළිබඳව විමසීමක් සිටිනවා නම් යමක් දක්නට ලැබුණු අවස්ථාවවලදී දැන් රෝපාරී තුටේ යන විට අපට මේ කඩසාප්පුවල විකුණන්නට තිබෙන භාග තිබෙනවා නොයෙක් භාග තිබෙනවා දක්නට ලැබෙනවා ඒ ඇට ගැසුණු හැටි ඒවා ඇස ගැසුණු හැටියේම වාගේ අපට ගැන ආසාව ඇති වෙනවා. ඒක බොහොම හොඳයි, ඉස්තයි මනාපයි. ඒ නිසා මේ පිළිබඳව ඇති වෙනා තස්සිතේ සොම්නස ස්වභාවය ඒ ගැන ආසාව ඇති ඒ ආසාව උපදිනවා නම් ආසාව උපදින්නට බෑ වෙනසිට. ඒ ආසාව උපදින්නේ මේ ලෝක මූල සිතේ. ලෝකයේ ඉන්නේ ඒකට. අන්නේ ආසාව එතකොට සෝමනස්ස සහගත එහෙම ආශාවක් ඇතිවීම වරදක් නැtei කියලා හිතුවොත් එකක් ඔය එකක් හරි නරක එකක් නරක නොවේ කියලා ගැනීම දෘෂ්ටියක්. ඔය එකක් හොඳ නම් ඒ හොඳ එක ඒකේ හොඳක් නැtei වැරද්දක් කියලා ගන්නවා නම් ඒක දෘෂ්ටියක්. ඒ තමා අකුසල් සිත නරක සිතක් උපදවා ගැනීම තමාට හෝ අනුන්ට හෝ යහපතක් පිණිස පවතින එකක් නෙවෙයි. රෝප මූල සිත්තමා විතරම දවසේ මුළුල්ලේම වෙනසිත නූපදනා කියන්නේ දේශ මූල සිත් මොහ මූල සිත් අපගෙන් පතරේ උපදින්නට පුළුවන් වැඩි වශයෙන් උපදින්නේ ලෝභ මූල සිත් ඒවා උපදවාගෙනයි බොහෝ විට අපගෙන් කටයුතු කරන්නේ එක එක වැඩ නොමේ ක්‍රියා අපි සිදු කරනවා ඒ සිදු කරන අවස්ථාවලදී අපට ලෝභ මූල සිත්මයි උපදින්නේ ඉතින් රෝග මූල සොම්නස් සහගත වන්නේ කොහොමද කියලා ඒකට කරුණු දක්වලා තියෙනවා. සෝමනස්ස ප්‍රතිසංගිකේ කුදීන ස්ථාරම්මණයක් ගැනීම දැන් නොගැඹුරු අදහස් ඇති බව නොගැඹුරු අදහස් ඇති බව වේශන විපත්ති වලින් තොරවීම ආදී මේ කරුණු දක්වලා තිබෙනවා. ඒවා වැඩිමනක් කරුණු ඒවා උනත් අපට ඉදිරියට සාකච්ඡා කරන්න හැකි. සාමාන්‍යයෙන් හිතාගන්න සෝමනස්සේ උපදින්නේ අරමුණ ඉෂ්ට වූ කල. ඒ ඉෂ්ඨාරම්මන රසය ගැන ඇතිවන්නා වූ වේදනාව තමයි සෝමනස්ස වේදනා කියන්නේ. අපි කියව සාමාන්‍ය ව්‍යවහාරයේ ඒකට සතුට කියන නම පාවිච්චි කරනවා. සතුට සිතක් ඇති වුණයි කියලා. අන්න ඒ සෝමනස්සට දික්ටි ගැටේ කීවේ වර්ධවා ගැනීම. මේ වර්ධවා ගැනීම ධර්මයේ යන පරිදි 62ක් තිබෙනවා දෘෂ්ටි. දෘෂ්ටි 62ක්. සාමාන්‍ය යෙන් ගන්නවනම් නාස්තික දෘෂ්ටිය කියලා එකක් තිබෙනවා නැtei කියලා ගන්න. අර පෞතින් නැtei කියලා ගන්න. නැති දින්නම් නැති ඉත්තන් නැති උත්තන් ආදී වශයෙන් ගන්නා ඒ දෘෂ්ටි කියන දෘෂ්ටි නාස්තික දෘෂ්ටි. දීමෙන් පලක් නැත විපාකයක් නැත ඒ දම් දීමෙන් ඒ වගේම මව්පියන්ට සංග්‍රහ කිරීමෙන් හෝ අපකාර කිරීමෙන් සිදුවන හොඳ එකක් හෝ නරක එකක් නැත හොඳ විපාකයක් හෝ නරක විපාකයක් නැත ඔයාගේ වශයෙන් ඒ කර්ම කර්මඵල ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් මිනිස් సంతානවල උපදිනවා ඒක මිත්‍යා දෘෂ්ටිය ඒක ඇත්ත නෙමෙයි ඒක මිත්‍යා වර්ධවා ගැනීමක් අන්න ඒ විදිහේ මිත්‍යා දෘෂ්ටි උපදිනවා. එහෙම මිත්‍යා දෘෂ්ටියක් යමෙකුට ඇති වුණොත් ඒ ඇතිවන්නේ ඒ ඇති වෙන අවස්ථාවේදී යම් තමක් තමා කරනවා වෙන්නටත් බෑ. නිකන් ඉන්න වෙලාවල් වෙන්නට නිකන් තමන් කල්පනාවක යෙදී සිටින අවස්ථාවක්. ඒ අවස්ථාවකදී වුවත් තමා හිතුවොත් මේ මේ දේවල් කියනවා මෙන්න මේ ධර්මයේ මේ කොහොමද මේ මේකක් වන්නට බෑ මේක ඇත්තක් නෙවෙයි මේක බොරුවක්. මෙහෙම වෙන්නට විදිහක් නැහැ කියලා ඒ තමාට උපදින්නේ මිත්‍යා දෘෂ්ටිය. උපදින මිත්‍යා දෘෂ්ටිය. එහෙම අවස්ථාවලදී තෝ දික්ඛිගත සංපයුක්ත සිතුවිලි ඇතිවන්නේ. අන්න ඒකයි මා කීවේ වැඩි වශයෙන් අපට උපදන ආස්තිය. ඒ දික්ඛිගත සංපයුක්ත, ඕ දික්ඛිගත විප්‍රයුක්ත ලෝභ මූල සිත්තේ. ලෝභයයි ප්‍රධානයි. එතන ලෝභය ප්‍රධාන ධර්මය. ඉස්මතු වෙලා තිබෙන්නේ ඒක. අරමුණ අල්ලා ගන්න එක. අරමුණෙහි වැළෙන ගතිය, අරමුණෙහි ඇලෙන ගතිය. ඒකයි ලෝභය කියන්නේ. ඒ ඇලෙන ස්වභාවයෙන් අරමුණෙහි ඇලෙන ස්වභාවයෙන් යුතුව ඇතිවන්නා වූ සිතකටයි ලෝභ මූල සිතේ. ඒ සිත ඇති වුණාම බොහෝ විට අරමුණේ තිබෙන ඇතිතතු අපගෙන් වහනවා. ඒ අරමුණේ තියෙන ඇතිතතු වහන ගතිය තමයි ලෝභයත් එක්ක උපදනා වූ මෝහයෙන් කෙරෙන. මෝහයෙන් කෙරෙන. ඒ නිසාම ඒ ඇතිතතු වහන ගතිය ඒ සමගම උපදනා නිසා ලෝභයෙන් ඒ අරමුණෙහි වඩාත්ම ඇලෙනවා. ඇලෙනවා. එහි ආදීනවය, ඒකේ දෝෂය, ඒකේ වැරැද්ද කිසිවක් තමාට මේ මෝහයෙන් පෙළෙන්නට ඉඩ සලස්වන්නේ නැහැ. මෝහයෙන් මුලා වෙලා ලෝභයෙන් අල්ලා ගන්නවා නැත්නම් ලෝභයෙන් ඇලෙන. ඒ ගතිය නිදුතු සිත් අපට බහුල වශයෙන් ඒ නිසාමයි මේ අභිධර්මාන්ත සංග්‍රහය කරන ආචාර්යවරයන් ලෝභ මූල සිත ගැන කලමකට උගන්වනවා. ලෝභය ඊහ වහා ගිහින් ඉති වෙන්නේ තවත් විදිහකින් කියනවා නම් ඊවහදී පිළි. ඒ නිසා සමහර හිතනවා ලෝභය නැත්නම් මේ ලෝකේ නැtei කියලා. එහෙම කතාවක් මට කෙනෙක් කීවා. වාග්නේ වෙන ආගමිකයෙක් කීවේ මේ ඔය කියන ලෝභය තෘෂ්ණාව නැත්නම් කොහොමද ලෝකයක් ලෝකේ නැති වෙනවා කියලා. අපේ ධර්මයේ උගන්වන්නේ ලෝක වර්ධනයක් නෙවෙයි. ලෝකයෙන් වෙන්වීමක් ගැනයි උගන්වන්නේ. භව විස්තරණය උගන්වන්නේ භවයේ රැඳී සිටීම භවයේ නැවත නැවත ඉපදීම ගැන නෙවෙයි අපේ ධර්මය උගන්වන්නේ භවයෙන් වෙන්වීම නියාමයයි දක්වන්නේ. ඇත්තෙන්ම ලෝභය නැති කිරීමෙනුයි එය කළ හැක්කේ කියන එකම ඒ තැනකට කිව්වා. ඉතින් ඒ නිසා ලෝභය ගැන හොඳටම දැනගන්නට ඕනේ ඒම තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවෙහිදී কৃষ্ণා නාමයෙන් වදාළේ. එය නැති කළ යුතු ධර්මයක් සේ උන්වහන්සේ කියන්නේ පහතබ්බ දුරු කළ යුතු ධර්ම. ලෝකේ. නම එය තමයි අපි නැවත නැවතත් බොහෝ සෙයින්ම උපදවා ගන්න උපදවා ගැනීමට ආශා කරන්නේ. ලෝභයටම ආශා කරනවා. ඒත් ලෝභය ලෝභ මූල සිත් ගැනයි මම හිතන්නේ අද අපට කියන්නට වන්නේ. ඊට වඩා දෙයක් අද කියන්නට බෑ. ඒ ලෝභ මූල සිත් ඇතිවන අවස්ථාව ගැන තමයි ඉගෙන ගන්නට තියෙන්නේ. ඒ ඇතිවන අවස්ථාව අපටම විග්‍රහ කරගත හැකි. අප සැරසෙන අවස්ථාවලදී අපි කතා කරන අවස්ථාවලදී අපි ගමන් බිමන් යන අවස්ථාවලදී අතරමඟදී අපට දක්නට ලැබෙන දේවල් පිළිබඳව සලකන විට ඒ ආදී හැම ක්‍රියාවකම මොන මොන සිද්ධ අපට උපදින්නේ කියලා අපි විමසීමක් දැරුවොත් මේ ලෝභය නේද කියලා ඒ අවස්ථාවේදී Tamanට පුළුවන් වෙයි අල්ලගන්නට. ඒ ලෝභය මූල සිත් ඒ නිසායි ලෝභය ගැන පළමුවෙන්ම ඉගෙන ගන්නට ඕනේ කිව්වේ. ඒ ලෝභ මූල සිත් පිළිබඳව ඉගෙනගෙන ඊළඟට කල යුතුත් තිබෙන්නේ ද්වේෂය පිළිබඳව ඉගෙන ගන්නට, ලෝභයෙන් අරමුණ වැළඳ ගන්නට අරමුණ බදා ගන්න. අරමුණ අල්ලා ගන්න. අරමුණෙහි ඒ අරමුණෙන් තමාව නැත්නම් අරමුණෙන් දෙල්වන්නට ඉඩ නොදෙනසේ අරමුණහා බැඳුණු ගතියක් සිදු කරලන් ධර්මය තමයි ලෝභය. ද්වේෂයේ තියෙන ඊට වෙනස් ස්වභාවය. ද්වේෂය කියන්නේ අරමුණෙන් අරමුණෙහි යෙදෙන බව. එයත් අරමුණ ගන්නවා. නමුත් ඒ අරමුණ ගැනීම ලෝභයෙන් ගන්නවා වගේ නෙවෙයි. ලෝභයෙන් අරමුණ ගන්නේ අරමුණට රිද්දන්නට නෙවෙයි. අරමුණට රිද්දන්නේ නෑ ලෝභයෙන් අරමුණ ගන්නවා විට. නමුත් ද්වේෂයෙන් අරමුණ ගන්නවා විට අරමුණට රිද්ද වෙන ස්වභාවයක්. ඒ ද්වේෂයෙන් කියන්නේ ඒකට අරමුණ ගැටෙනවා කියන්නේ. අරමුණේ ගැටෙන බව තිබෙන්නේ ද්වේෂයෙන්. අපි ඒක නිදර්ශන වලින් කියනවා නම් ලෝභය අරමුණ ගන්නේ මවෙක් තමගේ දරුවව ගන්නවා කියන්නේ කුඩා දරුවෙක් අත දරුවෙකු තමා වෙතට ලං කර ගන්නා මව ඒ දරුවාට මොන විදිහකින් හරි රිදෙන්නට ඒ දරුවාව ගන්නෙ නැහැ නොරිදෙන ආකාරයෙන් ගන්න ඒ වගේ ස්වභාවයක් ලෝභෙහි තිබෙනවා. අරමුණට නොරිද්ද වෙන අරමුණ වැළඳ ගන්න ස්වභාවය. ද්වේෂයෙන් අරමුණ ගන්නවා. ඒ ගන්නේ අරමුණට රිද්ද වෙන ස්වභාවය. අරමුණ ගන්න. ඒක හරියට වස්තු හිමියේ හොරෙකු අල්ල ගන්නවා වගේ. වස්තුව තමා අයත් වස්තුවක් හොරෙන් අරගෙන යනවා කෙනෙක් හොරෙක්. වස්තු හිමියාට දක්නට ලැබුණොත් මේ හොරා ඔහු ඒ ඔහු ඒ හොරාව අල්ල ගන්නවා. වස්තු හිමියා අල්ල ගන්නවා. අල්ල ගන්න යන්නේ මොකට විදේ. ඒක කියලා නෙවෙයි. සමහර විටක කෙනෙක් ඒ වස්තු හිමියාව අල්ලන්නට බැරි නෑ. ඒ අල්ලීමෙන්ම ඔහුගේ ජීවිතක්ෂය සිදුවන පරිදි. එහෙමත් අල්ලගන්නට ඉඩ තිබෙනවා. උට ලිද්දවන ගතියක් ඒ ද්වේෂයෙන් තිබෙනවා. අන්න ඒ වගේ. ඒ ද්වේෂයෙන් අරමුණට ලිද්දවන. ඒකයි අරමුණහා ගැටෙනවයි කියන්නේ. අරමුණහා ගැටෙන බව, හැප්පෙන බව. විරුද්ධවයි හැපෙන්නේ. අරමුණහා විරුද්ධව හැපෙන බව. ද්වේෂී, ලෝභයේ එන. ලෝභයේ තියෙන අරමුණේ ඇලෙන ගතිය. ඒ නිසා අරමුණ කොයිතරම් නරක් වුණත් මේ තමාගේ ඇලීම් ගතිය නිසා තමාට යලමුන හොඳයි. එහෙමයි. ඒ අරමුණ ඒ තරම් ප්‍රියමනාප දෙයක් නොවන්නටත් පුළුවන් සාමාන්‍ය ලෝකයාගේ වෙනත් කෙනෙකුගේ සැලකීමේ හැටියට මොකක්ද ඒ කියලා හිතෙන්නට පුළුවන්. නමුත් ඒ ලෝභය ඇති වූ පුද්ගලයාට ඒක බොහෝම ප්‍රියයි මනාපයි. අනේ මේ විදිහටයි ලෝභයෙන් අරමුණු ගන්න. අන්න එහෙම සත්‍යයක් ඒ ධර්ම පිළිබඳව තිබෙනවා. අපි තවදුරටත් මේ පිළිබඳව අනිත් දවසෙහි කතා කරමු. අද අපට නියමිත කාලය අවසන්. ඒ නිසා අපි සබ්බේ සංඛාරා අනිත්‍යපීඩා සංඥාර පසුතිය පරිණිතිමං හෝතිය සබ්බේ සංඛාරා අනිත්‍යපීඩා සංඥාර පසුතිය පරිණිතිමං හෝතිය සබ්බේ සංඛාරා අනිත්‍යපීඩා සංඥාර පසුතිය පරිණිතිමං හෝතිය